පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්දී අනුබන්දෝ යත්තේවනම් පස්සීසාමි තත්තේව සිරෝ පාතිසාමිති යං තේ අම්බෝ පුරිස කරණීයං තං කරෝති ස්වාමිනාංශේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් මේ වෙනකොට ගන්න පරිදි සර්වචන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්ට ඉච්ඡ වටිනා සූත්‍රයක් වෙන ආශිවිසෝපම සූත්‍රයෙන් කියාගෙන දේශනා තුන පවත්තලා අද මේ අගෝස්තු මාසේ පස්වෙනිද වෙනකොට හත්වෙනි දේශනාවට මේ ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රයේ සර්වචන් වහන්සේ ඒ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව එක රූපක අලංකාරයක් වගේ නිදර්ශනයක් වගේ හෙලිදරව් කරන්නයි හෙලිදරව් කරන මුවාවෙනුයි සුත්තේ පටන් ගන්න. ඒකදී සර්වචනාංශයෙන් පෙන්ලා දෙනවා ඒ හිරපන්දනයකට අහුවෙච්ච කුරුසේකට ආශිවිෂ උක්ඛවිෂ තේජවිෂ සහිත 9 හතර දිනක් නැත්නම් විසගෝරයන් හතර දිනක් උපසඳහා උපස්ථාන කිරීමේ වරදණ්ඩයක් පවරනවා. දඬුවමක් පවතුන. ඉතින් ඒක මේ පුරුෂයාගේ දැනීම සහ නොදැනීම මත සමහර විටක ඒ නයින්ට කරන්න දීප උපස්ථානය ආඩම්බරයක් වශයෙන් පිළිගන්නත් පිළිතියි. සමහර විටක ඒක හැරි හැටියට අවබෝධ කරගන්නත් පිළිතියි. කෙසේ නමුත් මේ බුද්ධයාගේ තමන් වශයෙන් එන අවබෝධය තියෙද්දී සත්පුරුෂෙක් කියලා කියනවා මේ නයි හතර දිනාට කරන මේ පස්ඨාණයේදී එක එකනාද රුචි අරුචිකම් වෙනස් ඒක නිසා යන්තාකේ සංගේ අවශ්‍යතා සපුරේතා කල් ඔය විදිහට ආදරණයක් වගේ මේ නයි වෙනුවට එක එක උපස්ථානයේදී අනිත් එක්කනා කිපුණොත් ඒ කිපුණ කෙනා කිසිම අනුකම්පාවක් නැතුව දෂ්ට කළොත් මරණසන්න හෝ මරණය හා සමාන මරණය හෝ මරණසන්න දුකපත් වෙනවා. ඒක නිසා මේ ලක්ෂණම වෙන්න තියෙන ওই නයින් පිළිබඳව ආරම්භ වෙන එකවත් උරේ කරේ දාගෙන ආබන්ධයේ දරකණ එකකුත් නෙවෙයි ওই නයින් නොතේ දෙන්න නයින්ගේ ප්ලෑන් එකයි කියලා සත්පුරුෂේ කොට දෙන්නේ. ඉතින් එතකොට ඒ පුරුෂයාට සිද්ධ වෙනවා ඒ නයින්ගේ බේරිලා ඉරගෙන් පැනලා යන්න. ඒකෙච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ මොකද මේ නයි හතර දෙනාම කුම්නලා නිදි කරලා ඉරිවට්ටලා තියනවායි කියන එක ලේසි නෑ. ඒ වගේම හිරගේ බින්දගෙන යනවායි කියන එක ලේසිත් නෑ. ඉතින් මේ ටික දිගට ඇත්තටම ඉස්සලා සර්වචන්ද නිදර්ශනය කියන පස්සේ සර්වචන්හන්සේම ඒ පොඩි බබෙකුට සිය කෙනෙක් කතන්දරයක් කියලා දෙනවා වගේ කියලා කියනවා මම මෙතන මේ නයින් ආශිර්ෂ නයින් හතර දෙනා කියලා අදහස් කරේ හතර මහා භූතයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒව පිළිබඳව සත්‍යස ධර්මයේ අහපු සත්‍යසයන් ඇසුර කරපු සත්‍යස විනේ හැසිරෙච්ච ආර්යයන් වහන්සේලා දැකපු ආර්ය ධර්මයේ අහපු ආර්යන්සේ හැසිරෙච්ච කෙනා මේක ආඩම්බරයක් කරලා සලකන එක එනකන් තමයි හම්බෙච්ච මේ උපස්ථානයේ මහා ලොකු දෙයක් කරලා සලකන එක නෙවෙයි කරන්නේ ඉස්පාසුවක් බලලා සමගන්නකයි. ඒ නිසා ඒ සඳහා කටයුතු කිරීමට ලෝක ඥානයක් නැහැ. ලෝක ඥානයේ තියෙන්නේ මේ හතර මහා භූතයන් සිපවරන ගන්න, ආලිංගනය කරන, ආලවට්ටම් කරන, තනවා වඩන, පෝර දෙන, ආහාර දෙන ලෝකයක්. ඒ නිසා ඒ සඳහා දැනුම අවශ්‍යයි. සත්‍ය ශාස්ත්‍රය ආර්ය මාර්ගයේ අසුර ඊට පස්සේ ඒ සඳහා අහපුරුද්ද, කලපුරුද්ද, දකපුරුද්ද තැන ඇති වෙනවා. වෙලාවක හිතෙනවා මේක තමයි ඇත්ත ඒ නිසා එතෙන් පටන් මේ ආශිවිෂයන්ගෙන් වෙනවීමට කටයුතු කරනවා. ඉතින් එතකොට ආශිවිෂයන් ගැන නාහක ආශිවිෂයන්ගේ ගැළවීමට කටයුතු නොකරන කෙනෙකුට තේන්න තියෙන්නේ මෙයා ලොකු කීමක් පැනනවා. නැත්නම් ලොකු ජයග්‍රහණයක් ලැබුවා. තම සර්වචනාංශේ ඉස්තර කරනවා මෙයා මේ ලැබපු මේ පළවෙනි කීම සාර්ථක වුණත් ඒක තාම මේ හෝඩිය පන්දට අතුරුනා වගේ වැඩක්. කමොන්සර් පන්දට අතුරුනා වගේ වැඩක්. දැන් තමයි යා අධ්‍යාපන ශාස්ත්‍රයට එළඹෙන්නේ යම් වෙලාවකට කෙනෙක් මේ විදිහට තියෙන අභ්‍යන්තර බාහිර අතරමා භූතය රූප ධර්මයන් පිළිබඳව ආදීනව සලකන්න පටන් ගත්තට පස්සේ විභාගයෙන් ඉවරයක් නැහැ. එයා ඊගාපන්තිට සමත් වෙනවා නැත්තම් ඊගාවට කියන අනතුර තේරුම් ගන්න. අර හිතකින් පැන ගිය ගමන්ම රජුරෝ එයාව අල්ලා ගැනීමට දක්ෂ එයත් එක්කම හැදිච්ච වැඩිච්ච පස් දෙනෙක් වදකයන් පිටක් කරනවා. ඔබ යාලුකමෙන් මේ මනුස්සයා කොහොමද නැත කරගන්නේ? නැත කරලා දැකපු බවම මරපන්. ඒ විදිහට වදකයෝ පස් දෙනෙක් ලෝභ බඳිනවා දැන්. එතකොට ඒ රූපන්දන වෙලාවේදී පස්සෙල්ල බල්ලා උග කාලයකට පස්සේ මගේ වැලිකලියේ පටන් සෙල්ලම් කරපු යාළුවෝ හම්බුණා පොඩ්ඩක් නැතර වෙන්න ඕනේ කියලා නැතර වුණොත් රජුරුවන්ගෙන් වද දෙකක් හැම වෙලාවෙක උතරින් මරණය සිද්ධ වෙනවා රාජාංග විරුද්ධ වීම සහ කලින් කරද්ද. ඉතින් ඒක නිසා එතනදී සත්පුරුෂයල කියනවා මිනිස්සු දැන් ඔබ බලකයන් පස්සේ එක්ක දිලෝබන්නේ පස්සේ නම් හඳුරන දාන්න මිත්‍රයෝ නමුත් ඒගොල්ලෝ එන්නේ හොරදා කරන්නවත් කිරිපොන්නවත් නෙවෙයි දැකපු තැන බොමරණයි කියන. ඉතින් ඒ පුරුෂයන් දහස් වෙනට කරන ප්‍රයත්නය අපි ඊයේ දෙකේ උත්හාකලයේ මේ උපාදාන ස්කන්ධ වශයෙන් අපි මේ අභ්‍යන්තර බාහිර රූපවල ඇලිගලි වාසය කරනවා ඒ වගේම අපේ වේදනා විඳීම් රස විඳන රස ආස්වාද ජීවිතේ ලොකු වටිනාකම් වශයෙන් සලකලා කටයුතු කරනවා. ඒ වගේම අපේ මතක සටහන එහෙම නැත්නම් අපේ සංඥා දැන හැඳින් ගැනීම අපේ නිලනාම නම්බුනාම මහා ලොකු දෙයක් විදිහට සලකනවා. අපිට සිද්ධ සුභ සිද්ධිය සලකන අර්ථ සිද්ධිය සලකන අත්ත කුසලයේ සලකන දෙයක් විදිහට ඒ වගේම අපි මෙලොවට නිර්මාණය කරපු බිහි කරපු නව සංකල්පනා නව නිර්මාණ ලොකු මල් මාලයක් විතර කෙනෙකුටම පළ දෙනවා. ඒක මගේ නිර්මාණයක් මේක මගේ අදහසක් මේක මගේ ප්‍රගති දර්ශනයක් ආදි වශයෙන් අපේ නිර්මාණාලය කරනවා. එහෙම නැත්නම් අපිට තියෙන මේ විඥානයේ වශයෙන් මේ අයි මේ අය එක ගලපලා මම ලොකුයි මම උසස් කියලා එතන මම පහත් කියලා විවිධාකාරයෙන් මේ කරන ගැළපීම් වගේ දේවල් මගේම දැනුම මගේම බුද්ධිය මම හදාගත්ත දේවල් කියලා ප්‍රාණී කරනවා. ඒක අපිට පේන්නේ අපි ලද්දා පටන් අමාරුවෙන් හම්බ කරපු භෞතික සම්පatti රසහස්වාද වින්දන අපේ නිලනාම අපේ නිර්මාණ සහ අපේ යමක් වෙනකොට දැනගැනීමේ හැකියාව කියලා ඒක පේන්නේ අපිට වැලිකිළියේ පටන් යාළු යාළුවා මිත්‍රයෝ නමුත් අර ඉරෙප්පලා ගිය මිනිස්සු අල්ලන්න රජුරෝ හොයලා බලලා පිටත් කරන්නේම ඒ වගේ වැලිකිළියේ පටන් යාළුවා ඉතින් බැරි වෙලා හරියේ යාළුවා නිසා පලා යෑම නතර කරලා දෙස හැරුණොත් භයානක අපහසුකටපත් වෙනවා ඒක නිසා ඒ පංචපාදානස්කන්ධ ගැන කතා කරනකොට උපමා පෙන්නන මහායාන පොත්වල සමාන සඳහන් කරලා කියනවා හොරෙක් Tamange දරුවයි කියලා පටලවලා තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට යම් තරමක අපහසුකට අසහනයකටපත් වෙන්න වෙනවද? අන්න ඒ වගේ තමයි මේ ලෝකයා භෞතික දැනුම රට්ටු අගේ ආඩම්බරය කරන මේ පංච උපාදානස්කන්ධ Taman එක්කම හැදිච්ච මේ පංච උපාදානස්කන්ධ හරියට තේරුම් ගත්තේ නැත්නම් වදකයන් සේ වද දෙනවා. එනිසා ඒක ඒ දෘෂ්ටි කෝණයෙන් බැලීමට, ඒ ආකාරයෙන් බැලීමට ඒක නාට සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි, යෝනිසංස්කාරයක් අවශ්‍යයි, සුවිදු ඥාන අවශ්‍යයි. තමයි මෙතෙක් මේ ජීවිතේ ලබපු අත්දැකීම් හරහා ලැබෙන චින්තාමය ඥාන, අන්වේ ඥාන, ණය විපස්සනාව අවශ්‍යයි. එතකොට තමයි මේ බුදුබණේ තේරෙන්නේ. එහෙම නැත්නම් හිතෙන්නේ ඒ කාලේ බුදුහාමුදුරෝ ඒක ඉන්දියාවේ කිව්වට මේ කාලේදී එහෙම බෑ. මේ කාලේදී භෞතික සම්පත් අනිවාර්යම අවශ්‍යයි. මේ කාලේදී රසාස්වාදයේ රස විඳින අත්‍යවශ්‍යයි. මේ කාලේ තමන්ගේ නිල නාම නම්බු නාම මතක සටහන් ඡාන්නමාන ටික අත්‍යවශ්‍යයි. අනුබී කරපු නිර්මාණය කරපු දේවල් තාමත්ම වැදගත්. ඒ වගේම මම අනුන්ගේ වෙන් කරලා මේ මම මේ අනු කියලා බෙදා හදා ගන්න එකත් අවශ්‍යයි කියලා හැම වෙලාවෙම අපේ පුද්ගලික දැනුම අපිට තුල්පත් බද්ධ කොට පෙරක දෝරු කර දෙනවා. නමුත් එවැනි ලෝකයක හැදිච්ච ඒකේන මේ Taman අල්ලපදා ගන්න මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංස්කාර සහ මේ විඥානයේ මම සහ මම නොවේ නැත්නම් මේක ඇතුළ මේක පිටත කියලා මේ බෙදෙන gati ටික නැති ජීවිතයක් ඒතර ජීවිතයක් ඒතර චිත්තක්ෂණයක් කවදාකවත් ස්වම්භූඥානකට පහළ වෙන්නේ නැහැ හිතෙන්නේම මේ විඥානයගේ පැවැත්මට නැත්නම් මේ භාවයගේ පැවැත්මට නැත්නම් මේ මමයාගේ පැවැත්මට නැත්නම් තමන්ගේ මාන්නක්කාරකමේ පැවැත්මට ආශාවල් ඉෂ්ට කිරීමේ පැවැත්මට ඒ රූප ධර්ම භෞතික සම්පatti නැත්තුවම බෑ. ප්‍රසාසද ලැබිච්ච භෞතික සම්පatti විඳින්න නැත්නම් ඒක නිසා. අභූරව පිට හකට වගේ තේරුමක් නැසක රසාස්වාදනය කළ යුතු බෑ. ඒ වගේම තමයි නිල නාම නම්බු නාම ටික මල් මාලයක් වගේ දාගත්තේ නැත්නම් ඒගොල්ලෝ කියවන දාගෙන සම්බන්ධ වෙන්න පුළුවන් උත්සව නැත්තම් ජීවිතේ මොකටද යුවා? කල්මාරේක දාලා වහලා තිබ්බට වැඩන්නේ. ඉතින් ඒ සංඥා හඳුනගන්න අවශ්‍යයි. තමයි නව නිර්මාණ හැම වෙලාවෙම කතා කර කර ඉදිරිපත් කර කර ඒක රස විඳීම අවශ්‍යයි. උඹට බෑ මට පුළුවන්. උඹ ලොකුයි මම පුංචි නැත්නම් උඹ පුංචි මම ලොකුයි කියලා මේ ගලපන ගැනීම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අර සත්පුරුෂයා පෙන්ලා දෙන්නේ ඒ රූප උපාදානයට රූප වේදන උපාදානයට වේදනා සංඥා සංස්කාර විඥාන වල තියෙන මේ බෙදෙන ගතියට මම නැතුව ජීවත් වෙන්න බෑ මම කියන වචනේ පාවිච්චි කරන්න බෑ මේ තමන්ගේ පිරිසුදු අවබෝධයට ඒවට සහයෝගය අවශ්‍යයි නමුත් බුදුජානනාංශ කියන පිරිසිදු අවබෝධයට එක්කෙනෙක්වත් ඇතු ඉන්න පුළුවන්. රූප වාදනකින් තොරව පිරිසිදු අවබෝධයට තනිකර හිට ගන්න පුළුවන්. වේදනෝපාදානයේට තනිකර හිට ගන්න තෝක නැතු. වේදනෝපාදානයේ පිරිසිදු අවබෝධයට වේදනෝපාදානයට ඉන්න පුළුවන්. සංඥා උපාදාන කරන්න ඉන්න පුළුවන්. සංස්කාර උපාදාන කරන්න ඉන්න පුළුවන්. විඥානයේ මේ කියන බෙදීම් බෙදා පාලනය කිරීමේ නැති ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැඩමුළුවේදී එක ගන්න ඊට වඩා ටිකක් සහැල්ලු මට්ටමකට. මොකද පිටිස අවබෝධයකට උදව් උපකාර කරන මේ සතියට රූප උපාදානේ නැතුව ඉන්න පුළුවන්. රූප උපාදානයට සත්‍ය නැතුව ඉන්න බෑ. එතන විතරම එළ සත්‍ය ආධාරිත කරන්නේ. නම සත්‍ය කියන්නේ උඹට මගේ ආධාර නැතුව ඉන්න බැරි වුණාට මට පුළුවන් උඹ නැතුව ඉන්න. උඹට නිපානං එක වාරයක් නපා අපට එපා ඔතක දහස් වාරයකට තොපක නපා කියලා අත්කට ගන්න නැති. ඒක මේ රූපයට කරන නිස්සහයක් නෙවෙයි. ඒකට විනය කියන්නේ. ඒකට හික්මීම කියන්නේ. ඒකට ශික්ෂා කියන්නේ. රසාස්වාදය වෙන අපේ මේ සතිය ඇඟේ ඉන්න හදනවා. ඒ හැම වෙලාවෙම වර්තමාන ඉඳලා පොඩ්ඩක් රසස් වගේ කරන්න ඕනේ. පානවලකට යහන අරද කරෝ මේ කරේකට කියන්නේ උඹට මම නැතුව ඉන්න බෑ. නැත්නම් ඔබ දැනගන්නේ ඔබ දැනුවටනේ මගේ තමයි. නමුත් සතියට පුළුවන් උඹ නැතුව. ඉතින් මේක වෙන්නේ මූණට කෙල ගැහුවා වගේ වැඩක්. මූණ දෙමළ ගැහුවා වැඩක්. ඒකම අපි උපයපු සෑම නම් නාමයක් කරා. අපේ උතුම් හැම ගරුණම්බු ශ්ලාඝ සත්කාර සම්මාන හිලෝක එතේ හඳුන ගැනීම ගැන අපි ළඟ ඊළඟ දින පදක් කර ලාංඡන පිටතර බොත්තක් ටික ඒකට සත්‍ය නැතු ඉන්න බෑ ඒ නිසා ඒගොල්ලෝ වෙන නිතරම සත්‍යයට කරදර කරනවා අනේ මටත් පොඩ්ඩක් අවධානය දෙන්න මම ගැනත් පොඩ්ඩක් බලන්න මේ පිටතරුවත් පොඩ්ඩක් හැදලා තියාගන්න නිකන් හොම තිබහම අගර ගන්නනේ ඒ සත්‍යද කියන්නේ තියෙන්නේ ඔබට මම නැතුව ඉන්න බෑ නංගම ඔබ දැනගනි මම ඔබ නැතුව ඉන්න පුළුවන් ඒක තමන් දීගරු දරුවෝ තමන් ලියපු පොත් තමන් ලියනව නිර්මාණ තමන්ගේ සොයා ගැනීම ඒ හැම දෙයක්ම වෙලසකට කරදර කරනවා වර්තමානෙම ඉන්න එපා මෙවත් එක පොඩ්ඩක් ඉන්නේ කියලා ඒක රැකීර කියන්න බලංකම කියන්නේ උඹලා කෙකුට වක්වත් මම ඔබ ජාතක කරපොදේ තමයි උඹලට මගේ රැකගෙන ඉන්න දරුවෝ ඇත්ත වත්තම් බුද්ධ පුත්‍රෙක් බුද්ධ දුහිතකාර යෝගාවචරේ සත්‍යවර්ණ කෙනෙක් ඒ එකක්වත් සත්‍යයට ඉන්න පුළුවන් විඥානයේ තියෙන මම සහ මම නොවේ කියන මේ බෙදීම ඒක පේන්නේ අත්‍යවශ්‍ය දෙයක් වගේ. ඒ නිසා ඒක කියනවා සත්‍ය වඩ වඩා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මේක පොඩ්ඩක් බලමු කියලා. ඒක පටන් මොකුත් පේනව බැලු බැලමසට. මේ සත්පුරුෂයවිල්ලා කියනවා ඒව ඔබේ ඇඟේ එළුණාට සත්‍ය ඔබ දැනගනින් ඔබට පුළුවන් එකක්වත් නැහැ. ආන්න ඒ බව තේරුම් අරගෙන උපාදානයකින් තොරව රූප පිළිබඳ උපාදානයකින් තොරව සත්‍ය ප්‍රත්‍යක්ෂ වේදනා පිළිබඳ උපාදානයකින් තොරව සත්‍ය ප්‍රත්‍යක්ෂ ඒ ඔක්කොටම ඒ හැම දෙයක් කරන්න බෑ. සමහර යෝගාචර චරිත රූපයන්ට බැඳලා ජීවත් වෙනවා. භෞතික වස්තු භෞතික සත්‍යපත්ත. මේ ඒකකට භවනා වෙන්නේ රූප කර්මස්ථාන කායanusasana ඒකම අමාරුයි එමෙතේ හැම නම්බුවක්ම හැම ගණන් හැදීමක්ම හැම දෙයකම මූලස්ථාන කරගන්නේ මේ රූප ධර්ම. ඉතින් ආර වෙන රූප ධර්ම නැත්තම් මම යන්නේ ඉවරයි විනාශයි නාස්තිකයි බයයි චකිතයි. ඉතල රූප කර්මස්ථානේ රැහෙන ගැම්මක් ගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් රූප කර්මස්ථානේ දැනගෙන මේ වස්තු මේ භව භෝගෝලින් මහා ලොකු සම්පත්තියක් හම්බේ අවුරුදු 40 විතර වෙනකම්. 40 පෙන්නට පස්සේ මේ වගේ තියෙන ආධිනව පේනවා. නමුත් එයාට අමාරුව තමයි රස ආස්වාදය මතක් කරගන්න. රස වින්දනය මතක් කරගන්න. සාහිත්‍ය රසය මතක් කරගන්න. ඉතින් ඒක නට වෙන රූප ධර්මත මතක් කරගන්න ඕන දැන් නමුත් රස ආස්වාදය අවශ්‍යයි. එයාට රස ස්ථාන වෙන්නේ එයාගේ රස ආස්වාද කරන ගතිය තමයි. තව කෙනෙක් කියනවා ඒක මොකක්වත් මට අවශ්‍යතාවයක් නැහැ. මට ඕන තියෙන හැඳුනේ මම මේක උපයලාද කීර්ති නාමය. ඒ නිසා මම මේ කීර්ති නාමය සඳහා දැන හඳුන්කම නිසා, පත්තල පත්තම නිසා ඒක රකින්න උත්සාහ කරනවා. ඒක කාටවත් කරදර නරක දෙයක් නෙවෙයි. ධර්මක පැරට කීර්ති නාමයක්. මට ඒක තියාගන්න ඕනේ. ඒකම ප්‍රයෝගික කොක්ක වෙලා තියෙනවා. ඒකම තියාගන්න ඒක තමයි ස්ථානයක්. නිර්මාණශීලී කෙරෙහි කරන තමයි නිර්මාණ ටික වට කරන ජීවත් වෙන එක හරිය පිළිචිකතියක් තියෙනවා. ඉතින් ඒක නාන තේරුම් ගන්න පුළුවන් මේ අනේක සත සම්පත් මත ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය වින්දනය පිළිබඳව මම කියලා ගත කරන්නේ නෑ. මට හම්බුනා මොනකට උන මගේ නිර්මාණ ටික මම දී කරපු දරුවෝ ටික මම ලියපු පොත් ටික මගේ නව නිර්මාණ ටිකත් එක්ක ජීවත් වෙන එක මම හොඳයි කිය. ඒක මෙයාට කොහොලක් කෙලෙසක් දුවිලක් දර්ශනයක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් මම මම නොවි නැත්නම් මම සහ මම නොවින කොටස් අතර තියෙන මේ වෙනස කල්පනා කරමින් කල්පනා ඥාන කල්පනා කරමින් ඉන්න කෙනාට මේකම ප්‍රශ්නයක්. ඒ නිසා මේ උපාදානීය කෙරෙන හැටි පැත්තෙන් ගත්තොත් පස්සාකාරය. සර්වචනාංශේ අනමයි බුදු පියාණන් වහන්සේ සබව සත භවහත සතහට වන භව දුකට වේදනා වශයෙන් පහම සාකච්ඡා කරතියි. ඒ පහෙන් තමයි චරිතයේ අනුව තමයි නිතරම ඇදෙන්නේ කොයි කුණටද කියන එක. ඇදෙන්නේ කොටින්ද කියන එක අල්ලගන්න පුළුවන් ගැතිය සර්වඥාන්සේ තිබුණ ආශයංශී ඥානයි. බැලු බැලමට යට ටිකක් කතා කරපු දෙයක් නම් මෙයා රසස් අධිර දුවන විදිය. මෙයා තමන්ගේ කීර්ති නාමයේ පිටපස්ස දුවන කෙනෙක්. මෙයා තමයි නිර්මාණශීලී පිටපස්සේ දුවන කියලා. මෙයා මේ වතර වෙනස්කම් බලමින් කලපමින් මම සමම නොවන අතර වෙනස් කරන්නේ හරියට මුචනසේ අනේටම ගහක් වහනවා. වදින. දැන් අපිට තියෙන්නේ පොට්ට chance එකෙන් වැඩ කරන්න වෙලා තියෙනවා. අපිට තියෙන්නේ කම්පටානට හිත දාලා බලනකොට වැඩියෙන් අපි බැඳෙන්නේ මේ ආනාපාන සතිය කියලා ගත්ත මේ වායෝ පොට්ටබ්බ ධාතුවද නැත්නම් භාවනාව ඇත්ත වශයෙන් පටන් ගන්න ආනාපානෙ ගෙවුනට පස්සේ කියන මුල් தත්ත්වයට. ඒ පසනා පටන් අරගන්නේ කර්මස්ථානෙ ගෙවුනට පස්සේ. ඒක හරියට කියනවා අජිතාවකාශය අනේක නියම ගමන පටන් ගන්න ගුරුත්වාකර්ෂණයෙන් ගියාට පස්සේ. හැබැයි වැඩිම තෙල් ප්‍රමාණයක් පත් වෙන ගුරුත්වාකර්ෂණ නිමිදෙල තමයි. නමුත් වැඩි ගුරුත්වාකර්ෂණ ඇතුළත ගඟ දානවා කියන්නේ ගංගණ යනවා කියන්නේ. අධිකාරකසහන කියලා කියන්නේ මේ ගමනේ අනුලේ පන්නලා වෘත්තවස්තුනේ පැන්නලා පස්සේ. ඉතින් එතෙන් මේ යන්න රූප කර්මස්ථානේ නිමාව දක්වන්නේ. සියල්ල තිබුණා කියන සුළුයි. නැත්නම් අපි කියන සාමාන්‍ය ඔය ඇතිවීම නැතිවීම කියන අවස්ථාව. ඉතින් යන්නත් ඔක්කොටම බෑනේ. බොහෝම කලාත්මක කෙනෙක් තමයි පුළුවන්. එයාට දන්නවා දැන් තමයි වැඩේ පටන් ගත්තේ. එනමුත් එතන කියාට පස්සේ ඒකේ තියෙන ආස්වාදයේ අල්ලනවා විතර. වින්දනේ ඒ කිසුකයි. ඒක නැත්තම් සංඥා වේදනාවක් එකට. දැන් මම ඉන්නේ සස්තනක. මම ඉන්නේ අතරේ මම දැන් නිවන් දැකලා ඉන්නේ ආදිවාසී. ඉතින් ඒකේ හැංගීම් නැති කරගන්නවා. මේ හැංගීමෙන් මාන්නය ඇති කරගන්නවා. මාන්නයට ගන්නවා කරනවා. එහෙම නැත්නම් හිතනවා දැන් මෙතෙන් ආව නිසා ඉක්මනට නිවන් දකින්න ඊගාට මම මොකද කරන්නේ? මේ පංච පාස් ඒ පංචේ කට්ටියත් එක්ක මට ඉන්න බෑ මට ඉහළ පංචේ කට්ටියත් එක්ක ඉහළ පංචේ පාඩම මොකක්ද කියලා ඒ නිර්මාණ සකස් කිරීම සංස්කරණය කිරීම දේශ නිරූපණ වලට හොයිතුලද එහෙම නැත්නම් මම ඊයට වැඩිය අද වෙනස් අදට වැඩිය හෙට වෙනස් ආදි වශයෙන් මම අනු ඊයේ සහ අද වෙනසෙන් සහ මෙතන ආදි වශයෙන් කල්පනා කරන මොකකින් හරි අර විවේක වෙච්ච හිත ඔද්දල් වෙනවා හැට කුණ වැටෙනවා වගේ කරනවා ඒ කැවෙනකොට ඒ කෙනා මේ පිරිසුදු කරගත්ත මේ හරියට වනමුගේ පාදාගත්ත වෙලාවේ සිද්ධෙන ගැටි වගේ හොඳට පිරිසුදු කරගත්ත කණ්ණාඩියේ හැම දෙයක්ම පිළිබිඹු වෙන්න ASCII එහෙම පිරිසුදු කරගත්ත හිතේ මොකක්ද වැඩියෙන්ම තරන් දෙන්නේ කියලා බලන්න. තර වෙන්නේ කියලා බලන්න. ගැලෙන්නේ මොකද්ද කියලා. ඇලෙන්නේ මොකද්ද කියලා බලන්න. බොහෝ කාලයක් බලන්න ඕනේ. වේදනාවෙද බැඳෙන්නේ තණ්හාවෙද සංඥාවෙද බැඳෙන්නේ සංස්කාර වල බැඳෙනවද විඥාන වල බැඳෙනවද කියන එක දවසක් බැඳුනත් අනිදාස තව එකක් එනවා. නමුත් බොහෝ වාර ගානක් කරනකොට තමයි වැඩියෙන්ම තමයි ඇදිලා යන්නේ කොතෙන්ද කියන එක දැනගන්න. ඒක දැනගත්තට පස්සේ එහෙම නැත්නම් කියනවනම් දැනගත්තේ නැත්නම් තාම අනාතයි. තාම ඒකට පිළියම් කරන්න බෑ. තාම රෝග ලක්ෂණ හොයාගන්නේ නැහැ. මමයා කවුද කියලා අල්ලගන්නේ නැහැ. හැබැයි දැන් මමයා කවුද කියලා Tamanටම අල්ලගන්න පුළුවන්. ඉබේට සංකරපත් වෙලා තියෙනවා. බොහෝ විවසිල්ලෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මෙයා දැන් රෝග ලක්ෂණ මත කරනවා. අරමුණු සාමාන්‍ය විචිතිය ඒ අරමුණකටත් නැති වෙලා නැහැ. නමුත් Tamanට විශ්වාසයකුත් තියෙනවා. විවේකයකුත් තියෙනවා. බුද්ධ කලාවකුත් තියෙනවා. සම්පත්‍ති කරගතිකුත් තියෙනවා. සංකීර්ණ කරගatiකුත් තියෙනවා. කිලිච්ච ගතියකුත් තියෙනවා. නමුත් මේකේ ඉන්නකොට තේරෙනවා උගක්කල් ඉන්නකොට මුඛයේ තිබෙන බැඳෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක මේ පෙන්නන අර පිරිසුදු කරගත්ත නැත්නම් මේ පිරිසුදු කරන වැඩගත්ත ලස්සන කරගත්ත මේ කණ්ණාඩියද මොන જાති දුවිලද්ද වහන්නේ කියලා අල්ලගන්න සර්වචනන්සේ කියනවා අර උපාදානස්කන්ධ පහෙන් ගැලවිලා පලා ගියාට පස්සේ රජ්ජුරෝ මේ කෙනත් ආසන්නම සෞර්ධම මිත්‍රය අල්ලගන්නවා කියලා. අල්ලගෙන කියනවා මෙන්න මේ යාගේ යාළුවට කියලා අල්ලගන්න බැරි වුණා ඌ කට්ටකට පැනලා ගියා. ඔබ බලයක් කඩුවක් අතට අරගෙන ඔබ දන්නවා මෙයා යන තැන, ඔබ දන්නවා මෙයා ඉන්න තැන, ඔබ දන්නවා මෙයා විවේකයේ දාගෙන ගිහිල්ලා දැකපොතම ඔබ හිතකට දාපන් කියලා. ඉතින් සාමාන්‍ය උපාදානස්කන්ධ වලින් යම් දුරස්ත භාවයක් ඇතික. නේවදී ආ පිටින් ඉඳලා බලන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ එයාට ලං වෙන ඒ ආසන්න මිත්‍රයා බුදුසජනන්සේ සූත්‍ර දේශනා පස්සේ කියනවා නන්දි රාගය කියලා. ඒ නන්දි රාගය ආවට පස්සේ අර ලස්සන පිළිසුතු කරගත්ත දෙපළේ පිටියේ මෙයා ගත කරනකොට ධර්මෙම නැතුව ඒ එක්කෝ ඒ කියන උදකලා භවයේ ඒ කියන විවේකයේ තුල වින්දනයේ හිත යනවා එමෙතන සංඥා විහාවට හිත යනවා එතන සංස්කාර විහාවට හිත යනවා එතන මේ විඥානයේ දිහාට හිත යනවා ඒක කාටවත් කියලා කියන්නේ ඔතින් මේ අහවලයි අහවල් වේ වේ කියලා ඒක තමන්ගේ කර්ම ශක්තිය හැටියට උපනිෂේ සම්පත්‍ය වල හැටියට රුචියල්කම් වල හැටියට අර පිළිදු දෙකකින් කොච්ච දාන්න පටන් ගන්නවා වරින් වර වරින් අර පෙනුගුරු එක පටන් ගන්නවා ඒක හරියට තේරුම් ගන්න නම් මෙතනින් එහාට ගුරු දෙයක් නැති බව චීන කන්නාඩියක් නැති බව තමන්ම බොහෝ කල මේ සත්‍යයට හිතපත් කරලා ඒක ඇඳෙන චිත්‍ර මොකද්ද කියලා බලාගත්තොත් ඒක බැඳෙන කුණ මොකද්ද කියලා බලාගත්තොත් තමන්ගේ ඇඳෙන හිත කොයි පැත්තටද අදින්නේ මොන ආකාරයි තෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා බලාගෙන ඉන්න ගතිය මේ manuss ලෝකේ තියෙන පුහුණුවක් කියලා හිතන්න බෑ කිසිම කෙනෙක් කැමති නැහැ මේ Tamange අඩුපාඩුකම් බලාගෙන ඉන්න ඒ සඳහා කාලය ගන්න අපේ හිතේ තියෙන බාහිරකේ මොකද මෙතන පිළිසුදු කරගත්තට පස්සේ එක එක දවසෙන් පේන්නේ නැහැ ඇත්තටම උගත්තන්නේ පුද්ගලයාට එක දවසෙන් පේනවා විපස්සකන්න පුතියට කිව්වොත් දැන් ඔය පිළිසුදු කරගත්තේ වහේන කුණෙන් තමයි ඔබ ඔය කවුද කියලා අල්ලන්න පුළුවන් කෙනෙකුත් එයාටත් ඒ ටිකක් විතර කරපුවම තේරෙනවා. නියු බුද්ධලයට එයා හැම අංශුවක් ගානම මේ සැලෙන්න පටන් ගන්නවා. සැලෙන්න පටන් ගන්නවා. කලබල වෙන්න පටන් ගන්නවා. ඒවා ගොඩාක් කල්පනා හිතන පස්සේ තමයි ආර කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඒක නිසා ඒ උපාදානස්කන්ධ වලින් බාධා කරන පිළිබඳ සෑහෙන පරිචයක් සෑහෙන දක්ෂකමක් ඒ වගේ කියන ලාටු ගතිය කොහොල්ල ගතිය අලන බඳන ගතියෙන් හිත ගලවගෙන ඉන්න වෙලාවේදී ඒ යෝගාවචරයට ඇති වෙන්න පුළුවන් කෙලෙසේ තමයි තමයි මෙතෙන්ට එනකන් උදව් කරපු ශ්‍රද්ධාවට ආදරය කරන මෙතෙන්ට එනකන් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න උදව් කරපු වීර්යයට ආදරය කරනවා. තමන්ම වඩපු සතියට ආදරය කරනවා. තමන්ම වඩාගත්ත සමාධියට ආදරය කරනවා. මේ හරහා වැඩිච්ච ප්‍රඥාවට ආදරය එයා හිතන්නේ ආදරේ සාධාරණයක් කියලා. ඒක ධාර්මික එකක්. මොකද අශ්‍රද්ධාව දීර්ඝදන්නේ මේ ශ්‍රද්ධාව ගත්තේ බොහොම අමාරුයි. මේ කම්මැලිකම නිදිමත කරන මුලාගතිය අමතක කරන්නේ මේ අවදීන් භාවනා කරන්න යන පුළුවන් වීර්ය ගත්තේ. අන්ධකාර සංසාරයෙන් ගෙවන් කරලා නෙමෙයි අපි යන්තම් සතිය වඩාගත්තේ. ඒ වගේම මේ නන්නත්තර වෙච්ච දෙකට දෙචාර වෙච්ච විචිප්ත හිත නෙමෙයි ජීවිත වල යන්ත සමාධිය ගත්තේ. මේ ලෝකේ සම්පූර්ණ පරිබාහිර ලෝකයට ඥාන වලට යද්දී මට මම කියන්නේ කවුද මොකද්ද කියලා දැන් මේ තියෙන ඥානෙ මගේමනේ කියලා අර වඩාගත් ශ්‍රද්ධා විය රත් සමාධි ප්‍රඥාවට ප්‍රේම කිරීම නිදාතර කාරණාවක් කරගන්න. ඒකල මේ ශ්‍රද්ධාව දැන් ධිකතෝම තියෙන්න ඕන කියලා බුද්ධිය දින්න කරලා ඔක්කොයිද ඔක්කොද ලියන්න හදනවා. මොකද මේ වීර්ය ධිකතම කියන්නේ. මොකද මේ සතිය එක දිගට කියන්නේ. මොකද මේ සමානද හැල හැප්පෙන්න බෑ. ප්‍රඥාව හැල හැප්පෙන්න බෑ කියලා ඉතින් හිතා ගන්නවා මම පොරක් කියලා. මම දැන් වැඩකාරයෙක් තමයි. ඒක නිසා එයා ඉතින් වාසිපත් කරන්න පටන් ගන්නවා. මට අවල් දෙය කරන්න පුළුවන්. මෙහෙම කෙනෙක් බලන්න ගියාම මොකද වෙන්නේ? ඒ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන්නේ වඩාගත් ජීවිතේ පූජා කරලා ප්‍රිය නෑජ ප්‍රිය කරලා පූජා කරලා වස්තු භෝග පූජා කරලා ගත්ත මේ ශ්‍රද්ධාවත් ඒකලනස විපරිණාමයට ලක් වෙන සුළුයි. උත්වා භාවතෝ නැතුව ඇතුව නැතුව යන සුළුයි. නිත්‍ය ප්‍රතිපීලනතෝ ප්‍රතික්‍රයතෝ නිත්‍ය භාවයේ නැති වෙන සුළුයි. ඉතින් මේ කෙනාට යම් වෙලාවක යම් කෙනෙක්ගේ යම් කටයුත්තක් නිසා ශ්‍රද්ධාව කැඩිච්ච ගමන් විශාල වික්ෂෝපයක් එනවා. මේ මෙච්චර අමාරුම හදාගත්ත මේ ශ්‍රද්ධාව. දැන් දරුවෝ මල්ල නැතුනට ප්‍රශ්නයක් නැහැ. අස්තෝගෙන යන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ශ්‍රද්ධාව ඒ තරම්ම උදව් කරපු දෙන්නේ. ඉතින් එයාට මේ සද්ධාවට මැස්සෙක් ඇහුවත්, හොරඟක් වැදුනත්, අවුවක් වැදුනත් පිළිතුරු කරනවා. ඒක හොඳට භාවනා කරගෙනකොට ටික කාලයක් ගිහින් අර වීර්ය නැති වෙලා, හිත කුසීත වෙලා, කම්මැලි වෙන වෙලාවක. ඉතින් මෙයාට වහකන්න හිතෙනවා. මේ මෙච්චර අමාරුවෙන් හදාගත්ත මේ වීර්යය දෙකක් කියන්නත් බැලුම්ටක් කියන්නත් බැලුම්. මොකද හිත කුෂී. හිත වීර්යය. හිත නින්ද වෙලා. ඒකේ මේ සතිය බොහෝම ලක්ෂණට කියලා ගන්න පුළුවන් තිබුණ සත්‍යයක් තිබුණා. නැත්නම් 40ක දිගට කියනවා. අපර පැයකම ඉන්නවා. දැන් මොනවාක්වත් නෑ මොන විදියෙ සත්‍ය කිව්වම කරප්පන් එන මට්ටමට. මොන විදියෙ සත්‍ය කියනවා. ඒකවල සමාජය කියලා බොහෝම ලස්සනට තිබුච්ච හෙල්ලෙන්නේ නැති වතුර දිය කඩක තමන්ගේ මූණ පේනා වගේ තිබිච්ච දිය කඩ දැන් රැලි මාලා නැගලා දඟලලා මොනවදයක් අපේන්නේ වතුර දෙන්නේ නැහැ මූණ දෙන්නේ නැහැ යුරෝපේ දෙන්නේ නැහැ ඉතින් පේන්න පටන් ගන්නවා අයියෝ හදාගත්ත විදුලි මාලිගාව සෝ ඊගාට ප්‍රඥාව හදාගත්තදී සම්පූර්ණ ලෝකායත ප්‍රඥාවට ආසයි කරනවා මේක වැරක් නෑ කියලා හිත. එහෙම නැත්නම් නැතිවීම ගැන පශ්චාත්තාප වෙන එක මේ පුද්ගලයාට දැන් නික්කම්මසික දෝමනස්සේ ඉන්න පටන් ගන්නවා. ඊටාම ආයාසයෙන් උපේතු මේ ශ්‍රද්ධාව, විහිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්මයන්ගේ සැලීම නිසා වරක් ඒක අත්දකපු කෙනා ඒ අත්දකපු ඉන්දිය ධර්මයන් කෙරෙහි නන්දි රාගයක් ඇති කරනවා. ඒ නැති වෙන හැම වෙලාවෙම තැවෙනවා. හැබැයි භාවනා කරන්න ඉස්සලා මේ කැවීම තිබුණේ නැහැ. දන්නේ නැහැ. සත්‍ය සමාධිය දන්නේ නැහැ. දැන් අඳුරගත්ත මේ වීර්ය සත්‍ය සමාධිය ප්‍රඥාව සැලෙනකොට අර කියන්න දෙනකොත් නැහැ. අනිත් ඔක්කොම සත්‍ය සමාධිය අඳුනන්නේ නැහැ. ඒක තමයි හොඳට මට බොහොම ලස්සන සද්ධාවක් තිබුණ කෙනෙක් මම. බොහොම ලස්සන වීර්යයක් තිබුණ කෙනෙක්. බොහොම ලස්සන සතියක් සමාධියක් ප්‍රඥාවක් තුනේ කෙල් ගාලා ඉෂපීරා පොඩ්ඩේ බඳපු මං මෙන්න බොලේ මේක ඇහිට මන්නේ පානද ඉතින් අලිය අවුලයි දැන් මේ භාවනා ලෝකේ මේක නිකන් නොනමිවා කියන්න කෙනෙකුත් නෑ ඒ සියල්ල කට කරලා ලබාගත් සද්ධාව අපේ බුද්ධිය සින්න වෙලා තියෙන්නේ කියලා විරිය සතිය සමාධිය ප්‍රඥා ඒක කැඩුක්ෂේ ලාවට අභිනව ශ්‍රද්ධාව කඩලා ගියා. ඒ කියන්නේ අශ්‍රද්ධාව පහළ වුණා. එහෙනම් වීර්යය කඩලා ගිහල හිටගෙන බුදිය කරරෝල වැටෙන නින්දකට වැටෙනවා. ඒ කරදාකත් හිතන්නේ මේක ධර්මතාවය කරදාකත් හිතන්නේ මේක හේතුඵල ධර්මයක් කියලා අද ගන්න ප්‍රශ්නයක්වත් අහන්නේ යා ඒ කියන්නේ තනි කරත තනි කරන ගෙයිදොර ගහගෙන ඇතුළට වෙලා තැවෙනවා නේ මට වෙච්ච දෙයක් කියලා. අර පේන්නේ මේක සාකච්ඡා කරන්න පුළුවන් කල්යනා මිත්‍රෙක් ලෝකේ ඉන්නවා. පේන්නේ මේක සාකච්ඡා කළ යුතු ධර්මයක් කියලා. ඉතින් මේක තන්නේ කර අසාධාරණ දෙයක් මොකක් හරි කවුරුහරි ඕනීමක් කරලා තියෙනවා. කවුරු හරි මට ගම්ජයක් කඩලා තියෙනවා කියලා ඒ සත්‍යය විදියේ සත්‍ය සමාධි ප්‍රඥාවේ කුංචි කම්පණයක ඉඳලා ඒකේ කඩාවැටීම දක්වා තන්නේම විඳවනවා. ඒ කියන්නේ මොකද? මෙයා ඊට ඉස්සෙල්ලා හොඳ සද්ධාහ පොච්චි විඳපු කෙනෙක්. උපයගත් එකක්. තමයි ශිල්පයෙන් උපයගත් එකක්. එහෙම නැත්නම් ශික්ෂාවකින් උපයගත් එකක්. නමුත් එයාගේ නිත්‍ය සංඥාවෙන් කියන්නේ. මේක මට විතරයි මම උපයගත්ත දේ නිසා අනිවාර්යයෙන්ම මට දිවා රාත්‍රී මේක තියෙනවා. වීර්යයත් තියෙනවා. අනික් කට්ටිය භාවනාදී කුසීක වෙනකොට මෙයා ඒ ඇයට උලිලි පාපේ. කොහොමද ඉඳලා බෑ මම වත් හොඳ භාවනා කරන්න නැත්නම් මම නිවන් දකින්න බෑ කියලා අල්ලපු ගෙදරට කණ්ඩායම පාවගෙන දැන් හිටගෙන නින්ද. ඒක සත්‍ය ගැන දේශන පවත්වනවා. දැන් බලනකොට මොකද වෙලා තියෙන්නේ? අතන කියන තැන මතක. ඊටර මේසුත් එක්ක ගන්න. බල මොනවාගේ සත්‍ය කඩාවි. මේ කියන අර වාජ්‍ය ලාංඡන හම්බෙච්ච ඉර හම්බෙච්ච සොල්දාගේ කියන පදක්කම් බලනකොට සොල්දාගේ එයාට නලල් පඩබ කන්න ගොඩක් හම්බෙලා දෙන හදිසියකින් එයා බොහොම ආඩම්බරෙන් ඉන්නේ. හදිසියම රජුරෝ කැඳවනවා රාජික උත්සවයකට වෙලා එන්නේ ඉතින් මේ හදිසිය අඳුනන බලනකොට නලල් පඩේ නෑ. දැන් මේ උත්සවයට ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ගෙදර ඉන්න ඔක්කොටම බලනවා රණ්ඩු කරනවා ගෙදර ගෑනේ මොකද්ද වැඩ. ගෑනට ගන්නේ යෝධිය මේක දීපන් දැන් මේ හදි මේ මොසගෙන ඕවා අසු අදින්නවා තිබ්බ දැනගන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ. එදින්නම් ගහනමයි මට උණු ගෑනි ළඟට ලවන්නේ මේ වශයෙන් අලලෙම දාගෙන ඉන්නේ. දැන් මොන විදියකට කරන්නේ මොකද කියන්නේ? හමුදාය වැඩ කරන මිනිස්සුනේ යෑමක් ගන්න. යෑම මොකද කරන්නේ? මිනිහගේ සෙල්ෆි කණ්ණාඩිය ගෙනලා අල්ලනවා මූණට. එච්චරයි කරන්න ඒවගේ සතිය වැටුමයි කියලා. දඟලන හැම කෙනෙක්ම සතිය වැටිච්ච බව දැනගන්නේ සතියමයි. එයාට කිව්වොත් කියන්නේ සතිය තියෙන බව දැනගන්නවට වැඩිය හුඟක් උතුම් සතිය නැති බව දැනගන්නේ කියලා උඹකට කිව්වට කියලා. කියයිතනේ නෑනේ සතිය ටික දිනපතා වැඩෙන්න ඕනේ. ඒක මගේ බුද්ධියට තියෙන්න ඕනේ. මට ඕන දැනක ලොක් කරලා යතුරු දාලා තියාගන්න පුළුවන්. ඒ සතිය විපරිණාම ධර්මයක් නෙවෙයි. සතිය දුක්ඛ සත්‍ය නෙවෙයි. සමාධිය තමයි මේක මම හිතනවා ගොඩක්ම වද දෙන ධර්මයක්. මොකද සමාජයක නන්දිය ඉතාමත්ම සැලයි. සමාජය ඇතුළත මිනිස්සයා සමාජය නැතුව සියදී මසල. ඒක අනන්ත අවස්ථාවක් තියෙනවා. මොකද යාර චර්චා කරන්න කෙනෙක් නැහැ. මෙච්චර අමාරුව ලබාගත්ත සමාජය නැතිලා. එයා දන්නේ මේ සදාටම නැතුනේ නෑ මේක අවකාලිකව වෙනවක පස්සේ එයි කියලා. එහෙනම් ඒකට මොන නන්දිය කොච්චරද කියන එකේ චිත්තක්ෂණයක්වත් වෙනව ගත කරන්නේ. චිත්තක්ෂණයකට අඩුලංගුවට යනවා දකින්න කැමති. ඒ නිසා සමාධියට කරුකරන එකන ප්‍රඥාට කරුකරන එකන ශ්‍රද්ධාවද වීරට වැඩි දෙවෙනවා. ඉතින් මෙයාට දැන් තේරුම් ගන්න වෙනවා ඔබ මෙතෙන් ආවට පස්සේ දැන් මේ ගුරුත්වාකර්ෂණය මේ ඉන්නේ. මේ වැඩ කරන්නේ වෙන නීතියක්. ඔබ මොකද්ද කරන්නේ? අස්සද්දේන කම්පතිටි ශ්‍රද්ධාව බලං කියන එක තේරුම් ගන්න. මොකද්ද? ශ්‍රද්ධාව වැටුණට ඉෂ්ඨ කම්පාවු නැත්නම් ඒකට තමයි ශ්‍රද්ධා බලය කියන්නේ. ශබ්දේ න කම්පති. මේ මෙතෙක් කල කිව්වේ ශ්‍රද්ධාව වඩපේ. දැන් පුරුදු වෙන්න ඕන ශ්‍රද්ධාව නැති වුණාට හිතවත් කරගන්න. ශ්‍රද්ධාවට කියනවා ඔබට මන නැතුව බෑ නමුත් ඔබ දැනගන්නේ ඔබ නැතුව මට පුළුවන් කියලා. අද්ධාවට කතා කරලා කියන කැමති නැබැයි ගම නැත් බලන්න. ඒ විදිහට ශ්‍රද්ධාවට අනකරන්න ශ්‍රද්ධාවට දහසකින් දෙනකම් වාල් වෙන්න නරකයි. ශ්‍රද්ධාව තමයි දායකත්වයේ තියාගන්න මම ආව ඔබ වැඩි කරගමන් ඵලයක්. ඔබට හැමදාම මේ කාමවල දීලා බුදියන් කරන්න දෙන්නේ. ඔබේ තියෙන ජීවිත වටනකම ඔබට තියෙන වඩුවට අම්බෙච්ච අඬුවක් වගේ විතරයි. ඔබ මට අනම්මන කියන්නේ නෑ. ඒකම වීර්යයත් ඇවිල්ලා අපිට අනලාට වෙන අයිතන පොම්බන් දෙනවා. ඒ වෙනාදී ඔබ වගේම තමයි මම ඉතින් මතරක් කියන්නේ. ඔබට පුළුවන් නම් ඔබ කරගන්න බැරි නම් බුදියන්. ඒ කියනවා කුසීතේන කම්පතිති විකිය බලන්න. දැන් කුසීතේකක් ඇවිල්ලා. පිටිටකට යන්න හිතෙන්නේ නැහැ, බලන්න ගන්න හිතෙන්නේ නැහැ, බලවලක් බලන්න හිතෙන්නේ නැහැ. නිකාම නිකන් මොකද්ද? අපේ මේ නිකන් බුබ්බඩ හිතක්. කම්මැලි හිතක් ඇවිල්ලා. ඉතින් මේකත් හේතු වෙනවා වෙලා. හැබැයි ධාම වීර්යය කරනකොට වැඩ මෙල හිලින හරන්නේ. මේ කුසීතකම ආවට කම්පා නොවීමේ හැකියාවක් තියෙන බව බුදුහාමුදුරුවෝ අත්දැකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන තෝ දන්නේ කරතොක් කියනවා කියන එක. ඒක දකින්න නම් ඒ වීර්යයෙන් එන්න ඕනේ. වීර්ය පිළිබඳව නන්දිරාවේ තියෙන කෙනාට වීර්ය නැති කෙනෙක් දකින්න කරදරයි වීර්ය නැති අරමුණක් දකින්න කරදරයි වීර්ය නැති චිත්තක්ෂණයක් දකින්න කරදරයි කියන හැම වෙලාවෙම තැන. ඒ කියන්නේ සතිය සමාජේන කම්පති දැක බලන්න. අද සමාජයේ මේ සමානෙම ධාර ධාරණේ ගහගෙන ධාරවන්දී ගොතන අටන්නේ අටමන්නේ සතියේ ගමයි. ඔය සතිය නැති බව නැත්නම් සතියේ පරිණාමය සතිය වෙනස් දෙයක් බවට පෙරලෙන බව. මුලින් කියන්නේත් නෑ ගුරුතුමෝ එහෙම කිව්වොත් වෙන්නේ නෑ වෙච්ච ටිකට. ඉගෙන බබා එන්න බබා යනකොට පැකට් එක වගේ කීස් කරලා වගේ සතියක් දෙනවා ගෙදර ගිහලා තියාගෙන ඉන්න. ඒක වෙන්නේ ඉන්න වැඩේ. සායිබලගේ බිම්මල. විකට ගන්නව බබා වෙන්න එපා කියලා. අනේ මොන වේද අනිත් අංග බලනකොට චීස් කෑල්ලක් නෑ. තිබ්බදන හොලක්ක්. ඒක එතකොට අර සතිය වඩාවු සතිය ආඩම්බර වෙච්ච සතිය ගැන පුරසාරන්තක පෙක්කනාට හරියට පෝරකේ ලැහැල්ලක් වගේ බක්කාල වැඩ. හැබැයි මේ නන්දිය කියන එක ඉගෙන ගන්නකොට සිද්ධ වෙනවා. උඹේ කැහි ගෑනි කියලා මුතු ගෑනි ගත්තා වගේ සංකාර දුක ගෙවම් කරන සතිය ගත්තට සතියක් දුක්ඛ සතිය. හර්තේම අමාරු තැන තේරුම් ගන්න. මහසි ධාඩක ගොත පිටු 1000ක් පිටු 900 ගණන් ගියාට පස්සේ උන්වහන්සේ පිටු ගණන් විස්තර කරනවා සතිය වැටෙන දුක්ඛ සත්‍යය. යෝගාවචරය හිතන්නේ ඒක කැරක්ටික් එක රත්තරන් කැලක් වගේ කියලා. නැත්නම් ප්ලැටිනම් වගේ එකක් කියලා. කවදාකවත් නැවෙන එවර්ලාස්ටිං නැත්නම් එවර් සිල්ව වගේ කියලා. ඒක සතිය කියන්නේ. සතිය කියන්නේ සතිය විපරිණාමයටපත් වෙනවා. ඒක ප්‍රමාණයට වෙනවා. ඒක තමයි කහනවා දැනෙනවා, නලියනවා දැනෙනවා, රිදෙනවා දැනෙනවා. ඉතින් මේකෙන් හොඳට පේනවා. යම් ප්‍රමාදයට වෙන්නේ. නමුත් මේකට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේකෙන් is not worry. මොකද නැති උනේ తాවකාලිකව. එයා නැති වෙච්ච බව ආඩම්බරේ. ඒක ඔබ ආඩම්බර කරනවා මාත් ආඩම්බර කරනවා. ඔබ නැත්තම් මට පුළුවන් එකක් ඔබට එක වාරයක් බලන්න මට ඔබ දහස් වාරයක් එපා. අසතියෙන් උන්ට ආඩම්බර ලබන්න ඕන දැන් අසත්‍ය. ප්‍රමාදයි. ඒකද සාරිපුත්තුමා කියන ප්‍රමාදේන කම්පතිති සති බල. ප්‍රමාදයට සතිය නැති බවට කම්පා වෙන්නත් නැහැ කියන උත්තර සතිය කියන්නේ. සති බලය කියලා කියන්නේ. පන්නරේ තිබ්බ සතිය කියලා. ඒ නිසා පන්නරේ තියන්න නම් සතිය නැති වෙන්න ඕනේ නැති වෙලාවේ මේ සැලෙන්නමද සාජීවතිය ඇසත් එකයි නැසත් එකයි කියන එක ඒ වගේම ඒ සමාධිය ඒ වචන ටිකමයි කියන්නේ. අපි හිතාපු නැති තාමත්ම නිශ්චල ලස්සන දියකඩක මොන පේනා වගේ පේන වෙලාවකුත් එනවා. හිතේ එකත් අපේ උපත්තියම හම්බෙච්ච උරුමයක්. ඊට පස්සේ සම්පූර්ණ නන්නත්තර වෙලා වික්ෂිප්ත වෙලා ඉදිච්ච වක්ෂිත දැක බදලා බලක ගහපුවම වක්ෂිත විසිරලා යන්නේ ඒ වගේ නන්නත්තර වෙලා යනවා ඒ හොඳට බැඳිලා තිබුණ මීන හිවගේ දොන් ටිකක් පෙප්පම් බුම් ගාලා විසිරලා යන්නේ ඒ වගේ සතිය නන්නත්තර වෙනවා ඒ වෙලාවට ඒ සත්‍ය නැති විචිත්තේන කම්පටි සතිය සමාධි බලන් කියලා වික්ෂිප්ත වෙනවා වික්ෂිප්ත වුණාට මීනසන්ට දුම් ගහලා නැමෙත් විසිලා ගියාට මීනසන්ට මොකුත් වෙන්නේ නැහැ. ටික වෙලාවකින් ආයෙත් පොතිය වදිනවා. ඒ විශ්වනාට පස්සේ වදේ කියලා පෙන්වන්න ගන්නෑ. වදේ කියන්නේ ගුලි චාමනේ දැන් ගුලියනේ. ඒ සමතයක් නැහැ. සමාහිත ගතියක් නැහැ. නමුත් චිත්ත චිත්තක්ෂණ වල හිත විලෝම මොකක්ද? ඒක කැඩුනට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ මම මේ මම නොවේ මේ අජත්ත මේ බහිද්දාගේ හැන්ති ගෑවිලා යන වෙලාවක් යනවා. නාගයක ලස්සනට ඇඳපු දේශාන් චිත්‍රයකට ඔතන ස්ප්‍රේ කරපුවම මේකේ කිසිම කියලා වම්නේ ගොඩක් වගේ පේන වෙලාවක් යනවා. ඒ එහෙම නැතු හොඳෝ සිවියන්දලා තියෙන එකයි දෙකම එකයි. ඉතින් මේක අර උපාදානස්කන්ධ පිළිබඳව සූක්ෂම අධ්‍යයනයක් ලැබුව එකනට පමණයි තේරෙන්නේ. අනික කෙනාට මේ මොන කුණ වර්ගයක්ද මේ මොන ග්‍රීක භාෂාවද කියලා තේරෙන්නේ. එහෙනම් මූලික පියවර දෙකෙන් යා කරලා තියෙන මේ කියන දෙමළි තේරුම් ගන්න පුළුවන් තැනකට. හැබැයි හරි යනවා. හරියට වමනය කරලා ඒක කනවා. මෙච්චර ආසයන් වැඩුව සත්‍යය, සද්ධා, විහිදිය, සමාධිය ඒක යන්න ඇරලා නොසැලී ඉන්නේ. ඒකනේ තාදී ගුණය කියලා. අපි මේකට සිංහල භාෂෙන් කියන්නේ අෂ්ටලෝක ධර්ම කම්පා නොවීම කියලා. ඒ නිසා අෂ්ටලෝක ධර්ම කම්පා නොවෙන්න නම් ඒ සැලෙන තැනක ඉඳගෙන බලහරින්න ඕනේ. ඉස්සර ජීවනයේ දුවා දරුවන් පිළිබඳව වස්තු භෝග සම්බන්ධව බැඳී. දැන් කියන්නේ ආධ්‍යාත්මික වස්තු පිළිබඳව බැඳී. සද්ධා විදේ සත්‍යමයි කරන්නේ. ඉතින් ඒක ඉගේ කිරීම සඳහා මේක ඇත්තටම පරිධම්මික මාර්ගයේ තියෙන බාල කතා කියලා එකක්. එහෙම ඉන්ද්‍රිය ධර්මක බලයක් වඩපත් වෙන ඒක බබල් ඒක සැලුණට ගණන් ගන්න තුයි. ඒක දිහා නිකන් ගොඩේ ගොඩේ නෙවෙයි ත්‍රිපිටකයේ මුසමාවක් තියෙනවා. වේදකණ්ඩේ නන්ද මාතාව කියලා ওই දාන කතාවල කියනවා. ඒ අම්මා සරුවචනාංශය ඇවිල්ලා ගමේ බණ කිව්වට පස්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් බණ අහලා හිත අෂ්ට සමාපatti සහ අනාගාමී ඵලයට යනකම් ගෙනියන. ඒ යන අතරමඟදී හෝ ඒ සත්‍යෙට පස්සරන පස්සේ එයාට ඉති එකම දුතයි නන්ද කියලා. ඉතින් මේ යම් පිළිබඳ වෛර කරන ගම්මෝ රජුරවන්න ගිහිල්ලා මේ ඒක රාජත්වයේ විදිහට පේශන් ගන්නවා. එතන රජුරෝ ඒක ගැන දැනගෙන ඇවිල්ලා ගියේ ඉතන එලිපත්ත උඩ කියලා අම්මා බලන්න දැටි කපා. වන්දතාව කපා. ඉතින් මේ අම්මා පස්සේ ධාරුපුත්‍ර සම්බෙච්චාම කියනවා ස්වාමීන් වහන්සේ තමන් වදාගත්ත දරුවෝ කොච්චර මේ කරදර රෝචනකම් හදුවර පස්සේ ඒක කපනවා කියන්නේ මගේ මස්ම තමයි මගේ ලේම තමයි ඒක අම්මලා දාන්න. එහෙනම් මගේ හිත පොඩ්ඩක් සැලුම් නැහැ. මේ දරුවා කැපුවයි කියලා මගේ හිත සැලුම් නැහැ. ස්වාමීන් වහන්සේ දන්නේ මගේ ස්වාම පුරුෂයා හදිසි අනසල කෙන්දරල යක්ෂාත්මයක් කළා. ඒ හැන්දෑවේ ගොම්බන් වෙලාවට එනවා. කඩදාකත් බයක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ ආශ්චර්ය ධර්ම හතක් ගැන කතා කරනවා. දැන් අපිට වෙලා තියෙන අල්ගොරිතම් කවුරුත් කරන්න බෑ. තමන්ගේ පුතා වෙන්න ඕනේ නෑ. අල්ගොරිතම් කවුරුත් කරන්න බෑ. බරගෙන හසාගෙන බෑ. කරන්න ඉතින් මේව අහනකොට හිතෙන්නේ අනේ මෙහෙමනම් ඉවර ඕනේ අප්පා කියලා. මෙහෙම යන්න ඕන නම් ඉතින් අනේ මොකද්ද ඉතින් මෙච්චර කරලා හම්බ කරන්න දෙයක් තියෙනවා වෙනනම් පරිපිටියක් ඔයාලා හම්බන කාලේ හිතේ නැත්තම් ඉවරනේ. ඉතින් ඒක භාවනා නොකරයි කියලා මම කවදාකවත් හටක බලන්නේ හිතෙන්නේ. මම දැන් චිත්තවන්තකම බලනවා කියලා කියන්නේ මොකද ඒක භාවනා කරන්නේ නැත්තේ කියලා. මේ මම දැන් මේ භාවනා කරනවායි කියන්නේ ඔය ওই හිතන තරම් රෝසමල් යනවක් නෙවෙයි. එන්න නරවචන මේ වගේ දිගට කට කතා මේ අසන කතා ගොතලා මේ පස්සේ නවදකෝ ගියාට පස්සේ මේ හොඳම අත්‍යන්ත මිත්‍රයෙක්. යායින කඩුවක් කරගෙන රාජානේ ඉස්තු කරන්නේ දැක්කොත් කතා. ඒ වගේ අපි අත්‍යන්තයෙන් වඩාගත්ත මේ ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥා ඇතුළු තමයි භාවනාවේදී උපයන ආලෝක පහසු ගති සහැල්ලු ගති විස්රාම ගති මේ සේරම පිළිබඳව කාන්තිමත් ගතියක් අයස්කාන්ත ගතියක් කාන්දම් ගතියක් උපදිනවා කියන එක නන්ද මහතාව කුසින් වදාගත්ත දරුවට ප්‍රේම කරනවා වගේ වැඩක් නමුත් එලිපත්ත තියලා ඒ දරුවා කරන්නේ නොසලී ඉන්නවා කියන එක නන්දමාතාව ආඩම්බර කරලා කිව්වට මොන්නේ තන්නේ අපිට ඒක වගේ කරන්නේ. ඒ වගේ තමයි මේ ලස්සනට වඩාගත්ත මේ සතිය. මේ ඊර්ය, මේ ශ්‍රද්ධා, මේ සතිය, සමාධිය, මේ ප්‍රඥාව දැක්ක දැක්ක දැනගෙන මේ හදපු ලස්සන වේදුරු ගහන පොළොවේ ගහලා කඩනවා වගේ කැඩෙන අවස්ථාවක් කඩන්න යනවා කියන එක නෙවෙයි මම කියන්නේ. කැඩෙන වෙලාවේදී නොසලී ඉන්න එක තමයි ඒක නිකන් අමනුෂ්‍ය වැඩි. සර්වඥ දෙකන පුළුවන් කියන්නේ. දැන් අතරින්නේ අපි භෞතික වස්තු නෙවෙයි. ආධ්‍යාත්මික වස්තු. ඒ නිසා භාවනා කරගෙන යනකොට තමන්ට හම්බ වෙන මේ භාවනා ජීවෝ පිළිපදින සුබ ලක්ෂණ තියෙන ඔය හැම එකක්ම වැඩයක්. ඒක මොකද ඒවට නන්දිය ඇති කරනවා. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ කියා ගන්න බැරි දුක්කට පත් වෙනවා. ඒ නිසා දැනගන්න මෙවුවා ආයුධ උපකරණ විතරයි. බඳුගේ ආයුධ උපකරණ විතර ඕවට ප්‍රේම කරන්න ගත්තොත් නිවන නැති. ඒ නිසා රචනයේ සඳහන් කළා කියනවා අලත්තං නදිදං සාදු මාලත්තං සුන්දරාමිති උබ්බේ නේවසෝතාදී දුක්ඛං වබසවත්ති. සරුවචන්ජි කියනවා ඔබ ගහක් ළඟට යනවා ආස පළසොරක් බලාපොරොත්තු ලැබුණොත් හොඳයි. ඒක මෙවෙලා. නොලැබුණයි කියලා මොනව කරන්නේ? ඒත් ඉතින් හොඳයි කියන්නේ තමයි වෙන්නේ. කහට සාප කරන්නේ. මේ බයිබලේ නම් එක තැනක කියනවා යේසුස් වහන්සේ යනකොට අත්තික ගහවන්නට කියලා තියෙන ගෙඩි බලාපොරොත්තු වෙන්නේ. ගෙඩි තිබුණා කියලා කරේ ගහට සාප කරනකොට කොළ තේරම හැරිලා ගියයි කියලා කතාවක් තියෙනවා. මෙතෙන් නම් කියන්නේ ගහකට ගියපස්සේ ගෙඩි කියනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. උපේනේන භෝතාදී. ඔන්නේ දෙකටම එකම නොසලෙන ගතියක් තියෙනවා. ඒක අපි පින්න වාද යනකොට මේවා වෙන සිද්ධ වෙනවා. ගියක් ගියක් ගන්න පින්න වාද යනකොට දැන් මේක තමයි දැන් කියන කොටක් හරි කොච්චර විඳ පාතේ. එනකොට සමහර දේවල් වලින් ඉතාමත්ම ආශාවෙන්. ජීතර නොකර තරම දේවල් හඳලා වැඩලා අර එන සංඥා බෙදෙනවා. සමහර දේවල් වලින් මොකක්වත් නෑ වෙන්නේ. සමහර දොස් කියන වෙලාවල් තියෙනවා ජීවාන්තර වාක්‍යයක් පාත්‍ර කරන පෙරේතෙක් වගේ ඇවිල්ලා මිනිස්සයි කරන්නේ. දෙක මේකයි. ඒ දෙක මේකයි. අපිට ගුරියන්නේ හම්බුනත් එකයි ඵලයන් යන්න කිව්වොත් එකයි. ඒකනේ වින්නපති කියන ලක්ෂණ ඒකනේ ඒකට බුද්ධ භෝගී කියලා කියන්නේ. ඉතින් ඒකම තමයි මේකේ. භාවනා කරන සත්‍ය බලාපොරොත්තු වෙන, සත්‍යමාදී බලාපොරොත්තු වෙන, වීර්ය බලාපොරොත්තු වෙන, සත්‍ය ලැබුණොත් හොඳයි. නැත්නම් ඒක ඒ හරහා මිනිස්සේ කියලා පන්සල් ආරාධනා කරපු ආමඳුරන්ට අවතරයි ස්වාමීන් වහන්සේ අපේ ගෙදර දහනයක් තියෙනවා දහනමක විතර දෙන්න ගන්නවා දැන් නම් දහනමක් ඉන්නවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි හැම ආරාධනාවක් ඕක තමයි තියෙන්නේ නොවැඩියක් වැඩියක් හොඳයි කිසිලයක් නැහැ. කොයි එක වුණත් එක. ඒ වගේ උදාහරණ කරන්න වාඩි වෙනකොට ඒ ශ්‍රද්ධාව විදිහට සම්මානපත් ලැබුණොත් හොඳයි. නොලැබුණොත් ඒක ගණන් ගන්න නැතුව ඊට වැඩිය හොඳයි. එතකොට තමයි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ. ඒක ඉති නන්දිය. අපි මෙතෙක් කල හම්බ කරපු හැම දෙයකටම ප්‍රේම කිරීම විශ්වගත සමීකරණයක් වශයෙන් කියන්නේ ඉති. බඳපුවම ධර්මයට ප්‍රේම කරන්නේ. අයිසෙක් නිව්ටන් ඒ ගුරුත්වාකර්ෂණය කියන ප්‍රේම කරනවා. අයින්ස්ටයින් ඒ සාපේක්ෂතාවාදයට ප්‍රේම කරනවා. ඉතියාගේ දන්නේ. එහෙම කරනවා අපි අයින්ස්ටයින්ට ප්‍රේම කරනවා. අයිසෙක් නිව්ටන්ට ප්‍රේම කරනවා. අපි මිනිස්සු යා හදාගත්ත දේ ප්‍රේම කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ කියේ කොහොමද? තමන් උපෙන් ලද වස්තු උගේ හෙල හෙල හෙලන කුණු කෙල පිට අක්ෂේ දාලා යන්න පුදුන්න මේ සියලු උපයනද වස්තුව උදේ හෙරෙන කුණු කෙල පිට අක්ෂේ දාලා යන්න පුළුවන් නම් විතරයි වස්තුව සාධිකාරීකව පාදන්න නැත්නම් අපි කොහොමද වස්තුවට දාසක් ඒක දාලා යන්න බෑ මොකද අපි හිතන අම්බෝ මෙච්චර මහන්සිලා හම්බ කරපු දාලා ගියොත් ඒ වස්තුවක නිග්‍රහයක් තියෙනවා නමුත් අපි දන්නේ නැහැ වස්තුවට අපි නැතුව ජීවත් වෙන්න බැරි වුණාට අපිට වස්තුවෙන් ජීවත් වෙන්න. ඒ හැමදාම මිනිස්සු ගිහිල්ලා දී කඩනවා. ඉතින් කොතන මේ නැස්සක් බැන්දත් ඌ කඩනවා. ඒ නිසා මිනිස්සු ගිහින් මේ නැස්සෙන් ඕන උඹට ලැජ්ජ නැද්ද යකෝ මෙච්චර මේක ගත්තේ උඹ දවසල මීවන් දිනු උඹද කියලා. ඒස්කල උඹට දන්නේ නැද්ද යකෝ උට මීය කඩන්න පුළුවන් වුණාට මී හදන හැටි මගේ කඩා ගන්න උට බැරි බා. මනසට කාදා මේ මෙලි හදන්න බෑ. ඒ නිසා මේ වැඩි හදම කඩන්න ගියත් මීනස බය නෑ උ දන්නා උට මේ වැඩි හදන්න. ඒ නිසා උදිකටම අහසන අපිට නම් පේන්නේ හදන හදන මේ පරිපදිය කඩනවා නම් ඉන්න මගුල ඔන කුජීකක් කොච්චර ගන්නේ මේකට දන්නවා මිනිස්සුන්ට මීමැසි හදන හැටි හොරකම් කරන්න බෑ මීමැසි මී හොරකම් කරන්න අපේ ජීන්නේ සියලු වස්තු කවුරු හොරකම් කරා අපිට කියන්නේ ඒක ලැබෙන්න තියෙන පින මොන බලෙන්ද කියලා උලක් කර හිලියක් ගලක් කර හිලියක් ගලක් කර හිලියක් හම්බ වෙන තැනදී හම්බ වෙනවා. ඕක බැඳගෙන පොඩි බැඳගෙන ඉති නැති වෙනවා. ඒක තමයි වඩන ලද සතිය. වෙලාවක නැති වුණත් එහාපව වෙනවා. ඒ තරම් බලයක්, ඒ තරම් ශක්තියක් වෙන මුළු විශ්වයේම. හින්දාපි කොයිලාකයි සතිය වඩනවා. වැඩිම හරක් දිගේ දිගේ කරා වගේ යන්න ගන්නවා. අපි දන්නවා දිගේ කරාට ආපහු එනවා. නැති වෙලාවක් නැති බව දන්නවා තියෙන වෙලාව තියෙන බව දන්නවා නම් අඩු ගානේ සතිය පිළිබඳවත් නන්දියක් නැහැ මේක හිතනවාද කාට හරි වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක වෙන කිසිම ඉගැන්වීමක සාකච්ඡා කරන්න කියන්නේ කවදා එදා බලාපොරොත්තු වෙන්නත් එපා බුදුරජාණන් වහන්සේ මේ අපි නලවන්න නැලවිලි කම කියන දේ උන්වහන්සේ කරලායි කියන්නේ. එක සැරයක් නෙවෙයි. දහස්වර කරලා. දහස්වර කරලා. උන්වහන්සේ කියන්නේ මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ. අවුලට දක්වලා තියෙනවා ආශ්‍රය කරලා දකින්න පුළුවන් මේ සත්‍ය කරනට ආයෙම. භාවිතෝ බොහෝ කොට කරලා බලපන්. ඊට පස්සේ ජීවන රටාව කරගන්න, සකන් නීචර කරගන්න, කැඩෙන්න ආවා. ඒක උරුමේ තියෙන නම් එන්න ඕන. ඔකට දැවෙනවා නම් ඔබ ඒකට දාසයි. ඔබ ඔබට මේ පානන් එක වාරයක් කවා අපිට දහස් වාරයකට තොපේ පාගල යන්න ගන්නවද? ඕවා පවෙනවනම් අපි තමයි මාස්ටර් අපි තමයි වශීකල තියෙන අපිට දාස වෙනවා. හැබැයි ඉස්ලාම සතිය ඇති කරලා කඩ කඩ වඩන්නේ නැති කෙනාට ඒකෙන් වශීභාවය ඇති කරන්න බෑ. ඒ කියන සිද්ධි පිළිබඳ කරන්නත් බෑ. ඒ සිද්ධ කරගන්න නැති සතිය අපිට ඇඟිලි කරනවා. අපිට නීති දාන්නේ. මට භාවනා කරන්න නම් කයින් බෑ. මට භාවනා කරන සද්ද වෙන්නේ. මට භාවනා කරන මේ කොහොම. ඒ බම්බු අපමට පුළුවන් නම් වැඩ නැට්ටම් කරපු මම භාවනා කරනවා. එච්චර. ඉතින් මම දන්නවා හොඳට මේ පෑම වැඩක් නෑ නමුත් මම කරනවා. අන්තිම රාතියේ දන්න ගාගෙන කුරව ගාගෙන ළඟට එන්නේ. ඒ නිසා මුලදී මුලදී අපි සතිය වැඩෙනකොට සාරාණක වෙන්න බැලකපත ගොයමට වගේ ආහෙවනට වතුර ඔක්කොම දෙන්න. ජීවිතේක මහ පොළොවේ හැදලා නිරෝග ගියාට පස්සේ උඩුවයි කයිතර යන්නේ එළිය. මේ සතිය තමයි පොළොවේ ගහලා හදන්න පුළුවන් සතිය. ඒ අපි මම අදහස් කරන්නේ ඒක නිසා මේ සතිය වඩන්නට ආයාසයෙන් මහන්සි වෙන එකනට කෙනෙලි කරන්න කියලා. ඒ මා අපරාධය. ඒ මා අපරාධය. එහෙම නෙවෙයි හදාගන්නත් කෙනා බලන්න ඕනේ ඒක පොළවේ ගහලා දිනු කරා. ඒක කියන්නේ වශී කරනවා කියන්නේ. සිද්ධ කරනවා කියන්නේ. සීසන් කරනවා කියන්නේ. ඒ දේ කරනකොට සතිය කැඩෙන්න ඕනේ. කැඩෙන්න ඕනේ. ඒක වෙනවා සතිය විපරිණාමයට ලක් කරනවා. වෙනත් දෙයක් බවට පස්සේ මිසලු. තිබී නැති වෙන සුළුයි. කදාකත් සදාකාලික වයින් කරන්න බෑ. ඒ නිසා ඥානවල කහඳුර කියනවා මේ සත්‍ය හැම කෙනාගේම හිතේ තියෙන කවුරුත් දන්නේ නැතිකම විතරයි වෙලා තියෙන්නේ. ඒක මේ අපි අනිකුත් මේ ප්‍රතිත්‍යයිසික වලට යට කරලා සත්‍ය කොම් කරලා තියෙන නිසාකට මේ සංසාරේ කවදා හරි අපි සත්‍යයට මුල්තන දුන්නොත් එතැයිලා ඡන්දෙදී අපි ආ සභාපති කරොත් ඉතින් කැමැත්තක් නැතුව සභාපති කරනවා. සතිය එහෙම එහෙම නිලතල ඉන්න කෙනෙක් නෙවෙයි. අසුරට බබලන ලැජ්ජසිලි චෛසිකයක් හැබැයි නාන මොන ආවෝ ලස්සනට කියලා කියනවා. කොහොම හරි කරලා පුටුවල නැංගුවොත් උන් දැකවදා බහින්නේ කියලා පුටුවේ. සතියක් එක රඳුලා දුන්නා පස්සේ නිවන් දැකලා මිසක් සතිය වැඩේ අතාරින්න වරක නැති බව පෙන්නනවා වරක ඇති බව පෙන්නනවා. සතිය කුක්කේ සිද්ධ වෙනවා. ඒක දෘෂ්ටි සිද්ධ වුණාට හැමදාම අපිට එක බුදිය ගන්නයි හැමදාම කරේ දාගත්තක් අස්දාගෙන ඉන්නේ හැමදාම මොන සිත බඳ ගන්නමින් ආලින්දන කර කර ඉන්නේ කියලා හිතක් ගන්න එපා. සත්‍ය කෘත්‍ය ඇත්තටම කරන්නේ සත්‍ය අපි ළඟ නැති වෙලා. එයා කියන්නේ නෝ පේනෝනේ දෙමළ. ඕම් පේනන දෙච්චර සත්‍ය වැඩිවත් මේක වෙනස් වෙන සුළුයි කියන්නේ. ඕන් බලපංගට සද්දාව නැති වුණානේ ඔබට නන්දිය වහර වුණානේ කියලා ඒ ටික අවබෝධ කරගන්න දවසේ පේන මේ ඕම් සිද්ධ වෙන්නේ අත්තකදී හරහා. මොකද බුදුහාමුදුර මේකට කියන්නේ අත්‍ය කියලා නෙවෙයි. ආර්ය පරිශ්‍රම කියලා. මෙතෙන් යාර වෙන හැම දෙයක්ම ආර්ය පරිශ්‍රයට වැටෙන. හොරතලයකට වැටෙන ඕනතරම් සත්‍යකලිච්චා. ඕනතරම් විජේකලිච්චා. ඕනතරම් ශ්‍රද්ධාකලිච්චායි. තමන් හරි එක වෙලාවට වාඩි වෙනවා, වෙලාවට සක්මන් කරනවා, ඒ කටයුතු ටික කරනවා. එතකොට ආයෙ දවස් දෙක තුනක් ඉතින් හරියට කොළොට මේ වතුර යටක නල්ලගෙන ඉන්න රබර් බෝලයක් මිරිකල අල්ලගෙන ඉන්නකන් යට තියෙනවා තැකරපුවම ආය බුක් ගාලා උඩේ. ඒ නිසා මෙතන තියෙන මේ නංගිය කියන එක වටහරලා තේරුම් ගන්නවා කියනකෝ මේ කියන දෙන්නේ වටහා ගන්නවා කියනකෝ කිසිසේත්ම පහසුවක් නැහැ නමුත් අපිට ඕනේ නෑ වටහා අපිට බුදුම ඉදිරියේ ප්‍රතික්‍රියාව නිසා හරි ගැඹුරු නබවාසි කියනවා තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැහැ නේ තේරුම් ගන්න ඕන කමක් නැහැ. මොකද එන්නේ ඒකට කක්ක දෙකේ යන්නේ මම බලපන් සත්‍ය කියන පැක දෙක තුනක් වෙනවා. ඒ කියන්නේ ලොජික් කියන්නේ යනකොට ඕම්බෙන් යන්න වෙන්නේ බාහක ලොත් වෙලා තිබුණු සත්‍යයක් ඇතුළේ. මට ඒකට අති සතුටක් ඇති වෙනවා. මට අතට සත්‍ය නැති වෙලා යනකොට මේ ඇතුළෙන් මට ගුජි කිච් කිච් කිච් ගාලා හිනාවක් කරනවා අන්න හරි. දැන් නම් හරි උන්දගේ ඔබ බලත හැකි දැන් කියලා. ඒක දිගට සත්‍ය තියෙනවා නම් මට තේරෙනවා පැටලෙයි. කවුරුද කියනවා මට උදේ පටන් අතෝ කියන්නේ දැනගන්න තිබුණා කියලා මම දැනගන්න ලක්ෂ්‍ය ගැන නෙමෙයි ඔය කතා කරන්නේ. මොකද ඒක තියෙන්නේ නැහැ. ඕ මේක නිතරම කැඩෙනවනේ සමහරට කියනකොට මතර ඕ සංවෙන්නවා කියනවා මම සතුටක් වෙනවා අත්දැකේ වැඩි පටන් ගන්න. අන්න ওই විදිහට Taman දිහා බලන්න පටන් අරගත්තට පස්සේ මේ බඹරේ වැල්ලේ ගැහුවත් කැට. ඒසාර මුල් පාඩම් දෙකේ කරනවා. මුල් පාඩම් දෙක ඔක්කොම ඉවර කරන්න ඕනේ නැහැ. මුල් පාඩම හැංගීම කාට පස්සේ මතක තියාගන්න ඊගාව පාඩමට ඒ අතරමැද ඉන්සර්විස් ට්‍රේනින් එකක් තියෙනවා. මොකද කොච්චර ලස්සන වැඩ කරනට සද්ධාකයි. කොච්චර ලස්සන වැඩ කරනද මේ වීඩියෝ බහින බින්දුවල බහින. කොච්චර ලස්සන හදිවත් කරන අයද ප්‍රමාදයට ගන්න. කොච්චර සමාජයෙන් ආඩම්බර කරන සම්මත අෂ්ට සමාවත්තේ හිට ගණන් ගන්න පුළුවන් කිව්ව අන්තිම ගන්නකොට මොනම දෙයක් කරගන්න බැහැ සත්‍යයට. ඔය මොන මොන මට මම දැන් ස්වාමීන් වහන්සේ ඉන්නේ මේ සංඛාර උපේක්ඛ ඥානෙ කියලා දැකපු ගමන් මොකක්ද ගුඩ් මෝනින් කියනත් ඉස්සලා කියන්නේ මම දැන් ස්වාමීන් සංඛාර උපේක්ඛ හොඳයි හොඳයි හොඳයි බබා එක තියාගෙන ඉන්නකො හෙට උදේ දෙනවා ඉතින් අඬාගෙන ගොඩනගෙන අනේ උදේ අපි ඥානෙ මට්ටමට වැටුණානේ දැන් නාම රූපකවත් ගන්න බෑ මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ සංඛාර උපේක්ඛ ඥානෙ බුද්ධියට සින්න වෙලා තියෙන්නේ ඒ තරම්ම මේ පළවෙනි ආර්ය සත්‍ය මේ ලක්ෂණ තුනේ අනිත්‍යතාවය දන්නේ නැහැ. මම ඉන්නේ සත්‍යත් ධ්‍යානකට. ඉතින් මේව නිකන් බලනකොට පොඩි ළමයි ඉන්නේ නිකන් කෙලෙහිලි වචන නැත්නම් හුරතල් වචන වගේ තමයි ගණන් ගන්නේ. ඒක මොකද ඒක නම් විහිළුව නෙවෙයි මේ කරන්නේ. අවංකව කරන්නේ අනිච්ච සංඥාව කියන එක දන්නේ. ඉපරිණාමය කියන එක දන්නේ. ඒ නන්දිරාගේ තාමත්ම චිත්තවන්තම මිත්‍රය හැබැයි කඩුවක් අතේ තියාගෙන බව දන්නේ. මේ එළවන්නේ දැකපු ගමන් බෙල්ල ගහගන්න කියලා බව දන්නේ. එයා හිතවලද. ඒ තරමට ඉඳ ගන්නවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. අපි මේක විඳවලා තියෙනවා. ඒක පළවෙනි වතාවක් නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සරහට කරන්නේ විශ්වාසයක් ඇති කරනවා. ඒක මෙහෙම තමයි නමුත් අතාරින්නේ නිචපත එදැස්තාව. ධර්ම ගෞරවයේ සිවිලක් මේක ඒකම කළ යුත්තක. සලව ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. ස්වාමීන් වහන්සේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි වැඩියත් නොවැඩියත් හොඳයි කියලා. නැත්නම් නොවැඩියත් වැඩියත් හොඳයි කියලා එනකයි කියන්නේ. එතකොට ඔන්න යෝගාවචරය කියන්නේ. ඒ ගුණේ අල්ලගත්ත දවසේ ඉඳලා මේ නොසලෙන බවට පාඩම කරගන්න. ඒක මම නැවතත් කියනවා අර මුල් පාඩම් නැතුව මේක කියන්නට අමාරුයි. ඒ නිසා මුල් පාඩම් හරියට සටපාඩම් කරගත්තේ නැති කෙනාට මේක ගැඹුරු වෙන්නත් පුළුවන්. නමුත් ඒ ගැඹුරු කියන්නේ අපිට ඕන නැතිකම මිසක් ආ. මේක තේරුම් ගන්න බැරි නේද? මිනිස්සුන්ට පුළුවන්. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව සියලු දිනාට ප්‍රාණ කරගෙන ඉන්න වැඩවලට පන්නරයක් ලැබිලා. ධෛර්යයෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට දැන සිමුදා වේවා කියලා. දැයි අපි මේක අවස්ථාවක් කරගන්නවා. ශිල්ම පිළිගන්න පිළිගන්න උදව් කළා වූ සීල සත්පුරුෂයන්ට පින්කම් වීමට එවැගේම අපේ ඥාති සීපත් කළ පින්කම් වීමට සහ පාපගේ પરමාර්ථ සීපත් කරගැනීම ඒ නිසා අපි එකතු සම්ප්‍රදාන කුලෙ එක්තාවතාවදාන දාසා සත්‍යහනා කිරීමේ ඒ අනුමೋದනාව පිළිපෙළෙනවා සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදමෝ යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං ධමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං ධමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං ඕපස්සාවචීන සසන්තාමනි අක්ඛයා සමතමේ වන්තේ සමාන කමිතබ්බං ඕකාම සමාමි වන්තේ යම් යෝගාත සමාමි වන්තේ සතියක් යෝගාත සමාමි වන්තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායි ඕ චත්තාරෝ ධම්මා වඩ්ඩං කී ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච නතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු දීලවන්තර බුදවන්තං කුඤ්ඤං සිතාරං සරදුල්ලේන යාරත්තං බුද්ධ සුතානමම සුපක්ඛිතෝ